ඉන්දික මහත්මයා අවසරයි පැහැමතර වංශයට එනවා නේද? ඔබ වංශය අර අත්තසාලණී අටුවාවේ අර චන්ද්‍රවිමල හඳුරුගේ දේ ඒ කොටස් ටික කියනවනම් මට ආවේ හඳුරන්නේ දැන් එතන අර ලෝභය, ద్వේෂය, මෝහය කියන එක කෙලින්ම මේ වචන ටික තියෙනවනේ අපේ හඳුරන්නේ. නමුත් ඒක අර අපි කුසල පක්ෂයට ගන්නකොට ඒකේ ලෝභය විලෝමයට වචනයක් යොදන වෙනුවට අර අලෝභය අයන්න දාලා ඒක ගන්න ඒකට මොකක් විශේෂ හේතුවක් තියෙන උලන් තමයි හඳුරන්නේ. ඒ කියන්නේ ලෝකේ ප්‍රකට වෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහයෙන්දද එහෙම වෙන්නේ මොකක් වගේ දෙයක්ද ඔබ හන්සර මම මේ අහන ප්‍රශ්නේ ඔබ හන්සර වැටෙනවට කියලා හිතනවා. ඒ මට හිතෙන්නේ එහෙම කරලා තියෙන එකට මම පොතක මොකුත් එහෙම කියවලා දැනුවත් වෙලා නැහැ ඒද එහෙම කරලා තියෙන්නේ කියලා. දැන් ඔබතුමා අහනකොට මට හිතෙන්නේ එහෙම කරනවා ඇත්තේ දැන් මේ චෛතසික ධර්මයන්ගේ මූල ස්වરૂපය. දැන් මේවා වර්ධනය වෙනකොට දැන් අපි හිතමු ප්‍රඥාව කියනකොට ඒකේ ගොඩාක් අපිට ප්‍රභේද හඳුනා ගන්නවා. දැන් අමෝහය කියන එකට ප්‍රඥාව කියන වචනේ හරි. හැබැයි මේ ප්‍රඥාවේ තියෙනවා විවිධ මට්ටම්. හැබැයි අමෝහය කියලා කිව්වහම අපට දැනෙනවා එතන මෝහය නැහැ. එතන මෝහය නැහැ කිව්වට දැන් නායක හඳුන් එතනදි දක්වනවා දැන් අලෝභය අද්වේෂය ගැන කියනකොටත් විශේෂයෙන් කියවනේ ඒ ලෝභයේ අභාව මාත්‍රය නෙමෙයි අලෝභය කියලා කියන්නේ. ඒකට ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මයක්. එතකොට ද්වේෂයේ අභාව මාත්‍රය නෙමෙයි අද්වේෂය කියලා කියන්නේ. ඒ මෛත්‍රියේ මූලික ස්වභාවය. එතකොට මෝහයේ අභාව මාත්‍රයම නෙමෙයි අමෝහය කියලා කියන්නේ ප්‍රඥාවේ ස්වરૂපය. එතකොට මට හිතෙන්නේ මේ අකුසල චෛසිකයට නස්ති අර්ථය එකතු කරන්නේ නැත යන අර්ථය එකතු කරන්න අයන්නක් එකතු කරලා මෙහෙම ප්‍රකාශ කිරීම තුළ අර ඒ චෛතසිකයන්ගේ මූල ස්වરૂපය ප්‍රකට කිරීමක් වෙනවයි කියන එක. මොකද ඒක තව වර්ධනය වෙද්දී එක එක නම් වලින් එක එකනා හඳුන්වන්නට පුළුවන්. අමෝහය කියන එක ප්‍රඥාව, ආලෝකය, දහම් නැස පහළ වුණා. ඒවෙන් තව ගොඩක් යත. දැන් රේරුකාණ මහානායක හඳුරෝ සිහිපත් කරනවා. දැන් පොල් ගෙඩියක් හඳුන්වන්න යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා විවිධ ක්‍රමවලට. ඒක කොහු සහිත ලෙල්ලක් ඇති දෙයක් කියලා කියනවා. එතකොට කොහු සහිත ලෙලි තියෙන තවත් ගෙඩි වර්ග තියෙනවා. එතකොට ඒවත් අන්තර්ගත වෙනවා මේකට. ඊළඟට ඇතුලේ කටුවක් තියෙන කටුව ඇතුලේ මදය තියෙන ගෙඩි වර්ගයක්. එතකොට එහෙම කටුව තියෙන ඇතුලේ මද තියෙන තවත් ගෙඩි වර්ග තියෙනවා. එතකොට ඇතුලේ වතුර තියෙන එතකොට තවත් වර්ග තියෙනවා. තාල වර්ගයට එතකොට තවත් වර්ග තියෙනවා. මෙන්න මෙහෙම අර පැහැදිලි කරන්න ගියාම තව ඒවා ඒක ඇතුළට එකතු වෙනවා. එතකොට වැරදි වැටහීම් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට හැම විටම සිද්ධ වෙනවා පවතින දේ තුලින් ඒ කියන්නේ දන්නා දේ තුලින් නොදන්නා දේ වෙත සත්වයා යොමු කරන්න කැඳවාගෙන යන්නට සිද්ධ වෙනවා. දැන් ලෝකයේ භාවිත දැන් වචන හැදෙන්නේ මිනිස්සුන්ට අදහස්ව මාරු කර ගැනීම සඳහා. එතකොට මිනිස්සු ළඟ තියෙන නිතර පරිහරණය වෙන ඒවට තමයි බහුලව වචන තියෙන්නේ. එතකොට ඊට වෙනස් දෙයක් ගැන කතා කරනකොට අර තියෙන වචනෙත් එක්කලා ගියන් පස්සේ ඒක වඩා පහසුයි වටහා ගන්න. නැත්නම් ඒකට වෙනම වචනයක් කිව්වන් පස්සේ ඒක අර්ථ ගන්නවන්න තව ගොඩක් කතන්දර කියන්න වෙනවා. ඉතින් අන්න ඒ නිසා වෙන්නට පුළුවන් මේ ලෝභයට ප්‍රතිවිරුද්ධ ධර්මය අලෝභය හැටියට, ද්වේෂයට ප්‍රතිවිරුද්ධ ධර්මය අද්වේෂය හැටියට, මෝහයට ප්‍රතිවිරුද්ධ ධර්මය අමෝහය හැටියට කතා කරන්නේ මේ මේවා මූල ධර්ම. එතකොට ලෝභ ද්වේෂ මෝහ ලෝභ දෝෂ අමෝහ කියලා කියන්නේ මූල හේතු. දැන් ප ဋ ාණෙත් හේතු කියලා හඳුන්වන්නේ මූලය. එතකොට එතනින් එහාට දැන් අපිට පේනවා දැන් මෙතන අපි කතා කළානේ මොනවද දැන් අපි මෙතන කතා කළා අදෝෂය කරන කොටගෙන ගුණ ගුණය අඩු කරන්නේ නැතුව දකිනවා. අමෝහය කරන කොටගෙන తත්වය වරදවා වටහා ගන්නවා. ඊළඟට ලෝභය ඇති තැනත්තා වරද වරදක් අලෝභය ඇති තැනත්තා වරද වරදක් හැටියට පිළිගන්නවා. ලෝභියා එහෙම පිළිගන්නේ නැහැ. එතකොට දැන් මෙතන අපි කතා කරපු මේ ගුණාංගවල දැන් අර මායාව කියන තැන එතන ලෝභය තියෙනවා. එතකොට මායාව නැති බව, මායාව නැති බව කියන තැනත් එතකොට ලෝභයෙන් තොර බවක් තමයි තියෙන්නේ. හැබැයි ලෝභයෙන් තොර බව එතන ක්‍රියාත්මක වෙන්නේ තවත් ධර්ම සමග එකතු වෙලා. හැබැයි ඒකේ මූල ධර්මය ගත්තන් පස්සේ අලෝභ කියන මූලික ගුණය. අන්න ඒ වගේ දැන් ප්‍රඥාව උනත් ඉස්සරහට ඉස්සරහට යනකොට ඒතනත්තාගේ ප්‍රඥාව හේතුඵල ප්‍රඥාව ඊට පස්සේ චතුසත්‍ය ප්‍රඥාව ලෞකික ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව ආදි වශයෙන් ප්‍රඥාවේ ගොඩාක් ප්‍රභේද. හැබැයි අමෝහ කියලා කිව්වහම අර මුලා කරන වසන ගතියෙන් ප්‍රතිවිරුද්ධ වූ මූලික ඥානයේ මූලික ලක්ෂණය. ඒ මූලික ගුණය ඒත් අන්නේ ඒ මූල මූල ගුණය හඳුන්වීම සඳහා අර දන්නා දෙයින් නොදන්නා දෙය පැහැදිලි කිරීම සඳහා වෙනත් දේවල් සමග මිශ්‍ර නොවීම සඳහා විය හැකි අර ලෝභ දේශ මොහ කියන ඒවා නැත යන අර්ථයෙන් වචන මේවා හඳුන්වන්න යොදලා තියෙනවා. එහෙම අපේ අන්තරනේ ඒක ඒක හොඳ පැහැදිලි කිරීම. ඒ කියන්නේ මටත් හිතුනේ දැන් ලෝකේ ප්‍රකට ගොඩක් වෙලාවට අකුසලයේ පැත්තනේ අපේ හැඳුනේ. ඒ කියන්නේ කුසලය පැහැදිලි කරන්න අමාරුනේ ඒක. අනිත් එක ඒක අර ඔබ වහන්සේ අර පොල් ගෙඩි උපමාව වගේ අපිට අර නිශ්චිතව අර්ථ දක්වන්න බෑ එච්චර ප්‍රකට නැති එකක්. ඒක අර එක එක විදියට පැහැදිලි කරන රෙන්ඩ ඒක ඒක තමයි මටත් තේරුනේ මේ අර සම්පූර්ණ විලෝමයම නෙමෙයි මේ කියන්නේ ලෝභය නැති බවම කියන්නේ ඒකේ 100%ක් විරුද්ධ පදයම නෙමෙයි නමුත් ඊට වඩා විශාල වපසරියක් මෙතන කුසල ධර්මයේ පැත්තේ තියෙන්න පුළුවන් ඒක හරිය අපේ අන්තරනේ ඊට